කාරුණික පින්වත්නි අපි දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ මේ වෙනකොට විසුද්ධි මාර්ගයේ පස්වෙනි විසුද්ධි මාර්ගයයි අපි විවරණය කරන්නේ ඒ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග නොමගට වැටෙන්නේ නැතුව නිවැරදි මග ඒ නිවැරදි මග අනුගමනය කරලා ඒ නිවැරදි මඟ ගමන් කරලා අර අපේ අපි කැමති ආකාරයේ ධර්මතා හතර අපට උපදාගෙන ප්‍රවෘත්ති අවසන් කරන්න. පැවැත්ම අවසන් කරන්න. උපාදේ නෙමෙයි අනුපාදේ. පැවැත්ම නෙමෙයි නපැවැත්ම. හටගන්ම නෙමෙයි නහටගන්ම. එහෙනම් අදත් ඒ සඳහා ධර්ම දේශනාව. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. අපි මේට කලින් සඳහන් කරලා තියෙනවා මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වා. තව විසුද්ධි මාර්ග දෙකයි තියෙන්නේ. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අවසන් වුණාම තව දෙකයි තියෙන්නේ. හැබැයි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ ධර්මතා තුනටම තියෙන්නේ කරුණු තුනයි මෙනෙහි කරන්නේ. කරුණු තුනයි තියෙන්නේ. ගොඩක් නෑ. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය. මෙතන දෙකක් තියෙනවා. දුක්ඛ ලක්ෂණය හා දුක. අනාත්ම ලක්ෂණය හා අනාත්මය. හැබැයි අපි ගොඩාක් කතා කරන්නේ ගොඩාක් දෙනා කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන විතරයි කතා කරන්නේ. හරි. මේකේ ලක්ෂණය වෙනම දකින්න ඕනේ. ස්වභාවය වෙනම දකින්න. අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. අනිත්‍යයක් තියෙනවා. අපි මේ ටික මෙතනින් ආරම්භ කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපිට තියෙනවා ඊටාත්ම පිරිසිදුව ඥාන නමයක් උපදව ගන්න. එකෙන් එකක් අපි මෙතනදී පටන් ගන්නවා. පළවෙනි එක. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී උපදවා ගන්න ඥාන ටික තමයි උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බයිතපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤතු කමඤ්ඤතා ඥාන, පටිසංකා ඥාන, සංස්කාර උපේක්ෂා ඥානය හා සත්‍ය අනුලෝම ඥානය. මේ ඥාන ටිකට යන්න අපි ඉස්සෙල්ලාම පටන් ගන්න තියෙන්නේ උද්‍යව්‍ය ඥානය. ඒක අපි සම්පූර්ණ කරගන්න ඕනේ. ඒක සම්පූර්ණ වෙනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. අනිත්‍ය හා අනිත්‍ය ලක්ෂණය. දැන් මේක මම උදාහරණ වලින් තමයි පෙන්වන්නේ මේ. අනිත්‍ය ලක්ෂණය මොකක්ද? අනිත්‍ය මොකක්ද කියන්නේ. අපි දන්නවා ගහක කොළයක් එකපාරට ඉදෙන්නේ නැහැ. එකපාරටම කහපාට වෙන්නේ. යන්තම් කොනකින් ඒ කහපාට වෙන ලක්ෂණ එනවා. ඊට පස්සේ ලක්ෂණය ක්‍රමක්‍රමයෙන් මේ පත්‍රය එහෙම නැත්නම් කොළය පුරා පැතිරෙනවා. පැතිරලා අවසානයේ තනිකර කහ පාට වෙනවා. ඒක අනිත්‍යයි. ඒ අනිත්‍ය බව පෙන්වපේක අනිත්‍ය ලක්ෂණය. රෝගයන් තියෙනවා රෝග ලක්ෂණයක් තියෙනවා. දැන් අපි ගම්මු දැන්ට ලෝකේ පුරා පවතිනම රෝගේ ඉස්සලා වෙන ලක්ෂණය. උගුර කසන්න වෙයි. නාසය අපහසුතාවයෙන් පෙනේ. හොට තියර ගලන්න ගනි. ඇඟපත තිබෙන්න ගනි. ඒ ලක්ෂණ. රෝගේ කොවිඩ්. ඒ ඉස්සෙල්ලාම පෙන්වන්නේ මොකක්ද? ලක්ෂණේ. ඊට පස්සේ තමයි රෝල් එන්නේ. ලෝක සෑම දෙයක්ම මේ වගේ. අනිත්‍ය ලක්ෂණය ඉස්සලා පෙන්නන්නේ. දැන් කෙස්ගස් ටික එකපාරට ඔක්කොම සුදු වෙන්නේ. එකපාරටම සුදු වෙන්නේ. ලක්ෂණයන් පෙන්වම් කරනවා ඊට සියුම්ව. ඉසපීරන්න ගිහිල්ලා කන්නඩිය ළඟ හිටගත්තාම මුලින් පේනවා හිස් ගහේ මුල් කීපයක් යන්තම් සුදු වර්ණයක්. මොකක්ද දෙපෙන්නන්නේ? අනිත්‍ය ලක්ෂණය. දැන් කෙස් ගැස්ටි ඔක්කොම සුදුයි. ඒ අනිත්‍ය. දැන් තේරෙනවද? අනිත්‍ය ලක්ෂණය කියන්නේ එකක්. අනිත්‍ය කියන්නේ එකක්. ලක්ෂණය ඉස්සලා පෙන්නනවා. හැබැයි අපි මේක තේරුම් අරන් තියෙනවා. එතනම තියෙනවනේ. යථා ස්වභාවය එතන තියෙනවා. දුක්ඛ ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වන්නේ. දුක්ඛ ලක්ෂණය. ඒ කියන්නේ දිරීම පටන් ගන්නවා. උඹ දිරීම පටන් ගන්න ප්‍රතිසන්දි ඉඳලා තමයි දිරීම පටන් ගන්න. දිරීම පටන් ගන්නවා. දැන් දිරීම පේනවා. හැම රැලි වැටිලා. කොන්ද කුදුලා. ස්පෙනීම අඩු වෙනවා. තව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක ප්‍රතිඵලය පෙන්වනවා. ඒතර ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වන. දුකයි කියන එක. දුකයි කියන එක වෙන එකක්. ඒක ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වනවා. අනාත්මයක් එහෙමයි. අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තමා වස්ත්‍රංගෙහි තමාට ඕන හැටියට පවත්වන්න බෑ. ඒකට තමයි අනාත්මයි කියලා කියන්නේ. හැබැයි මේ ලක්ෂණය පෙන්눔 කරනවා. කලින් පෙන්눔 කරනවා. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියන්නේ. එක එදිනෙදා පරිහරණය කරන උපකරණ වලින් දැනගන්නත් පුළුවන් අධ්‍යාත්මය තුළින් දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන් තමයි කැමති හැටියට තියෙන්නේ නේද කොච්චර ලස්සන කොච්චර අලංකාර වටින දෙයක් නිවසට ගෙනලා තිබ්බත් ඒක සම ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස්සා පෙන්වන්නේ වෙනස් වෙන ස්වභාවය. ඒක සමහර විට යම් දිය සලකුණු ඇති වෙයි. යම් යම් ඩොට්ස් ඇති වෙයි. තිත් තිත් වගේ. ශරීරෙත් එහෙම තියෙනවා. තැන් තැන් වල එක එක ලප වර්ග. ඒ ආදි වශයෙන් පෙන්눔 කරනවා. ඒ මොකක්ද පෙන්눔 කරන්නේ? ඒ ලක්ෂණය. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව ලක්ෂණය තුළින් පෙන්වු කරනවා. ඉස්සෙල්ලා ඒක අපට තේරෙන්නේ නැහැ. ඒක තමයි අනාත්මයි කිව්වේ. දැන් පැහැදිලිද? එහෙනම් අනිත්‍ය ලක්ෂණය වෙනම ගන්න ඕනේ අනිත්‍ය කියන එක වෙනම ගන්න ඕනේ. දුක්ඛ ලක්ෂණය කියන එක වෙනම ගන්න ඕනේ දුකයි කියන එක වෙනම ගන්න ඕනේ. දැන් මරණාසන්න වෙලා ඉන්නවා. දැන් ගෙදර අයට මොකද හිතෙන්නේ? දැන් වෛද්‍යවරු කිව්වා ගෙදර අරන් යන්න. ගෙදර අරන් ගිහිල්ලා එයා කැමති දෙයක් තියෙනවා නම් දෙන්න ආහාර පාන. අවසානයේ කියනවා වෛද්‍යවරු. එතකොට දැන් දන්නවා. දැන් මේ ලක්ෂණ පෙන්눔 කරනවා. කලින් ලක්ෂණ පෙන්눔 කරනවා. නැගිටින්න බෑ. තමගේ කටයුතු තමන්ට කරගන්න බෑ කිසිදා. අවසානයේ කතා කරගන්නත් බෑ. අවසානයේ කට හයියෙන් අරගෙන මොකේ හයියෙන් විවෘතගෙන බොහොම අමාරුවෙන් හුස්ම ගන්න. මොකක්ද දෙන්නේ? සැපේ ලක්ෂණයක්ද දුක්ඛේ ලක්ෂණයක්ද? ලක්ෂණේ පෙන්වන්න කර. හැබැයි ඒක අඩන්නේ. දැන් ඒ ස්වභාවයක් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා දැස පිය වෙලා මුඛය සම්පූර්ණයෙන් වැහිලා හෘදේ වස්තේ ක්‍රියාකාරීත්වයක් නවතිනවා වෙනවද එතකොට අඬනවා කෑ ගහලා එතන අඬන්නේ දැන් දුක්ඛ ලක්ෂණය ඉස්සලා පෙන්වුවා දැන් දුකයි කියනවද නැත්නම් එතනම තියෙනනේ තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒ ලක්ෂණය පෙන්වනවා. අම්මා හෝ තාත්තා හෝ තමගේ ළඟම ඥාතියෙක් හෝ සහෝදරයෙක් හෝ දේ ස්වභාවයට පත් වෙලා ඉන්න තමන් කැමති නෑ. ඒක තමන් කැමති නෑ කියලා නවත්තන්න බෑ. ඒ අනාත්ම ලක්ෂණය. කියන්නේ තමා වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව පෙන්눔 කරනවා. ඊට පස්සේ හොඳටම තේරෙනවා. මට මේක නවත්තන්න බෑ. හරිද එතකොට? අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා අනිත්‍යක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා දුකක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා අනාත්මයක් තියෙනවා. මේ ධර්මතා තුන අපේ සිත තුළ ඊ타මත්ම නිවැරදිව සිතේ සනිටුහන් වෙන්න ඕනේ. සිතට අනුගත වෙන්න ඕනේ. සිතේ සහතික වෙන්න ඕනේ. මෙතන ඉදිරියට යන්න. මොකද දැන් ගැඹුරට යන්නේ. තථාගත ධර්ම ගැඹුරට. හැබැයි මේක හොඳම අවස්ථාව. තේරුම් ගන්න. අවබෝධ කර ගන්න. වටහා ගන්න. මේ දුකෙන් මිදෙනවා නම් හොඳම අවස්ථාව. දැන් එතන දැන් මේ ධර්මතාවයෙන් මම පෙන්නනවා උදයහා වැය කියන එක. දැන් අපි මෙට කලින් දේශනාව කතා කරා උදේ කියන්නේ හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා කියන කාරණය. දැන් බාහිරින් බලපහම අපිට හැම දෙයක් පේනවා. ඇති වෙනව නැති වෙන බව. නමුත් ඒක මේ ධර්මතා තුළින් ඒ ධර්මතා පරීක්ෂණය තුළින් අපි තහවුරු කරගන්න ඕනේ. අවිද්‍යාව කියන එක දන්නවා. අවිද්‍යාවට හේතුවක් ගන්නවා. ආශ්‍රව කියන එක. අවිද්‍යාවට හේතුව මොකක්ද? ආශ්‍රව. ආශ්‍රව වලට හේතුව මොකක්ද? අවිද්‍යාව. මේක කලින් අපි හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා මේක. ඒ නිසා මම මේ වචනේ විතරයි ගන්නෙ. අර්ථය විස්තර කරලා දීලා තියෙන ගොඩාක් දුරට. පොඩ්ඩක් විස්තර කරනවා. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එකනේ. කාම ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා. අපේ සිතේ ඇති වෙන ස්වභාවයක්. කැමති වස්තු වලට සිත ඇලෙනවා. කාමාශ්‍රව භවයන්ට ඇලෙනවා. පිළිවෙලින් සෝවාන් සක්‍රදාගාමී අනාගාමී අරිහත් කියන සතර මාර්ග සතර පළවත් උපදවාගත්තේ නැත්තම් දැන් භවයන්ට ඇල්ලෙනවම තමයි. ඊගා භවය යහපත් එකක්. මට අධිකමයක්කටපත් වෙන්න බැරි වුණා. මට මාර්ගඵලයකට එන්න බැරි වුණා. අනේ මම කොහොම හරි ඒකව භවය මම හොඳ භවයක්. මේ භව ආශ්‍රව. ditthi ආශ්‍රව. මේ ධර්මානු ධර්ම තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් බැහැරව යම් කිසි කෙනෙක්. එතකොට තථාගතයන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරපු නිවැරදි මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ අග්‍රයි. අෂ්ට කිව්වේ යටට. මාර්ගය කිව්වේ යන පාර. ඒක තමයි නිවැරදිම මඟ. ඒ මඟ යන්නේ නැහැ වෙන මඟ වලට යනවා. ඒ මගේ තියෙන පියවර තුනයි. සීල, සමාධි, ප්‍රඥා. මේ ධර්මතා තුන අනුගමනය නොකර වෙන යම් දෙයකට යම් කිසි කෙනෙක් කැමති නම් ප්‍රිය නම් විමුක්තියක් හොයනවා නම් නිදහසක් සැනසෙල්ලක් හොයනවා නම් ඒක ආර්ය මාර්ගය නෙමෙයි. ආර්ය මාර්ගය නෙමෙයි ඒක. ඒක ලෞකික මාර්ගය. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයේ විදින්න පුළුවන්. ඒ විදින මාර්ගය. අපි හොයන්නේ විදින මාර්ගය නෙමෙයි. ආයි මෙච්චර කල් ලැබිදපු එකේ අවසානය අපි හොයන්නේ. ඒ තමයි නිවන. එහෙනම් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. මේ ආශ්‍රව තුන කියන්නේ අවිද්‍යාව තියෙන පුච්චලයට. අවිද්‍යාව නැත්තම් එයාට මේ ආශ්‍රව ධර්මතා තුන නෑ. මේ ආශ්‍රව කියන ධර්මතා තුනම හටගන්නේ සිතේ. කාමයන්ට ඇලෙන්නේ සිතේ. භවයන්ට ඇලෙන්නේ සිතේ. දික්ටි වලට ඇලෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ආර්ය මාර්ගයෙන් බැහැරව වෙන වෙන දේවල් තුලින් සැනසෙල්ලක් විමුක්තියක් නිදහසක් හොයනවා නම් ඒක ආර්ය මාර්ගය නෙමෙයි. එහෙනම් සීල සමාධි ප්‍රඥා එහෙනම් යම් කිසි කෙනෙක් නිවැරදි මාර්ගයට බැස්සා ආර්ය මාර්ගයට. එතකොට යම් කිසි කෙනෙක් ඒ ආශ්‍රව ඇති වෙන්න සිතේ ගත වෙන කාලය අපි දන්නවා එසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවොත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ තමයි සිත ඇලෙන්නේ. මොකද සිතේ ආයශ. එච්චරයි. එසිපිල්ලම් ගන්න ගන්න තරම් කාලය කෝටියකට බෙදුවොත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒක තමයි උපකාර ධර්මය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතු ප්‍රත්‍යය. හේතු කියන්නේ මූල ධර්ම. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම. ප්‍රත්‍යෝපන්න කියන උපකාරයෙන් උපන් ධර්මයට. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. දැන් ආශ්‍රව මූල ධර්මයයි. ඒ මූල ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ සියලු ක්ලේශයන් ප්‍රහීන කරලා අවසන් කරලා උතුම් වූ බුද්ධත්වයට පත් උනේ ආශ්‍රක්‍යසර ඥානය තුලින් පාන්දර යාමේ. එහෙනම් ආශ්‍රවසේ ඥානය. අපි තාම ආශ්‍රවසේ කලේ නෑ. එහෙනම් ආශ්‍රව කියන එක සංසාරට ප්‍රත්‍ය ධර්මයක්. ඒ කියන්නේ සසර ඇවිදින්න උපකාර ධර්මයක්. ආශ්‍රව. ආශ්‍රව උපකාර වෙන්නේ අවිද්‍යාවට. අවිද්‍යාව හේතුවක් මේ සසරේ ඇවිදින්නේ. ඒතර අවිද්‍යා ආශ්‍රව කියන ධර්මය ප්‍රත්‍ය වෙනවා ආශ්‍රව කියන ධර්මයට. මේ මේ අවිද්‍යාව කියන ධර්මයට. ආශ්‍රව කියන ධර්මය ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව කියන ධර්මයට. කොච්චර කාලයක්ද? කොච්චර වෙලාවක්ද? එක චිත්තක්ෂණයයි. රැසපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල මේ සිත ඇලෙනවද ඇලෙන ශණයෙන් ඒක ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාවට අවිද්‍යාව තියෙන නිසා තමයි ආශ්‍රව තියෙන්නේ අවිද්‍යාව අවසන් නම් ආශ්‍රව ක්‍රියාත්මක වෙන්නේ නැහැ තේරෙනවද කියන එක එහෙනම් ආශ්‍රව ප්‍රත්‍ය ධර්මයක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ඒ කියන්නේ උපකාරයෙන් උපන් ධර්මයක්. ආශ්‍රව තථාගතයන් වහන්සේ ශ්‍රේ කරපු නිසා තථාගතයන් වහන්සේ විද්‍යාව. අවිද්‍යාව අවසන් කරන්නේ තථාගතයන් වහන්සේ. ඒතකොට තථාගතයන් වහන්සේ විද්‍යාව. ඒතර විද්‍යාව ඉපදෙව්වේ ආශ්‍රව අවසන් කරලා. එහෙනම් ආශ්‍රව ප්‍රත්‍යයයි අවිද්‍යාවට. ඒ කියන්නේ ආශ්‍රව උපකාරයි අවිද්‍යාවට. ආශ්‍රව වලට කියන්නේ ප්‍රත්‍ය ධර්මය, උපකාර ධර්මය. අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒ කියන්නේ උපකාරයෙන් උපන් ධර්මයක්. තේරුණා. අපේ සිත තුළ අවිද්‍යාවක් නැහැ. හැබැයි හට ගන්නවා. හටගන්නේ මොන හේතුවෙන්ද? ආශ්‍රව හේතුවෙන්. ආශ්‍රව ප්‍රත්‍යය. දැන් අපිට ආශ්‍රව නැද්ද? කාමයන්ට ඇලෙන්නේ නැද්ද? වස්තුකාම, ගෙවල් දොරවල් වලට කැමති? වස්තු කාම. කාම කියන්නේ කැමැති. යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹ දරුව ඥාති මිත්‍රාදී. ඔය වස්තු කාම. කැමැතිද නැද්ද? කැමැති කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ ආශ්‍රව. එහෙනම් අවිද්‍යාව අපිට නැහැ. ආශ්‍රව තියෙනවා. ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා. ඒතර ආශ්‍රව ප්‍රත්‍යය අවිද්‍යාවට. ආශ්‍රව උපකාරයෙන් තමයි අවිද්‍යාව හටගන්නේ. කොච්චර වෙලාවකින්ද? ඇසිපිල්ලම් ගන්න තරම් කාලෙ කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලෙකින්. හැබැයි ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව හටගත්තට අවිද්‍යාව කියන්නේ සිතේ ඇති වෙන ස්වභාවයක් නේ. සිත තුළ ඇති වෙන ස්වභාවයක් තමයි අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ දුක දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. දුක නැති කිරීම දන්නේ නැහැ නැති කිරීමේ මාර්ගය දන්නේ නැහැ පෙර භවය දන්නේ අනාගත භවය දන්නේ පෙර භවයයි අනාගත භවයයි දෙකම දන්නේ පටිච්ච සමුප්පාද ධර්මය මේ පිළිවෙලින් සිදුවීම දන්නේ නැහැ අවිද්‍යාව ඒකටනේ අවිද්‍යාව කියන්නේ ඒතර ආශ්‍රව ප්‍රත්‍යයයි අවිද්‍යාවට ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව නැමැති නාම ධර්මය සිත තුළ හටගත්තට එයා සනේ ප්‍රත්‍යෝ ආයි ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. ආශ්‍රව ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට අවිද්‍යාව හටගත්තට ආයි අවිද්‍යාව සණයෙන් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. ඒ කියන්නේ උපකාර ධර්මයක් වෙනවා. මොකටද? ආශ්‍රව වලට. සංස්කාර වලටත් ඒ විදිහම තමයි. අවිජ්ජපච්ච සංඛාරා. හැබැයි යමෙකුට ආශ්‍රව කියන එක පොඩ්ඩක් නැත්තම් ආශ්‍රව කියන්නේ තණ්හාවට කියන වචනයක්. සන්දරාගයට කියන වචනයක්. ඇලෙනාට කියලෙනවා කියන්නේ තණ්හාව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. එහෙනම් ඒ නාම ධර්මය, ඒ ආශ්‍රව නැමැති නාම ධර්මය එක චිතක්ෂණයක් තුළ ඉතුරු නැති වෙනවා. ඇති පිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියකට බෙදුවොත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවට කියන වචන දෙකක් තියෙනවා. උද්‍ය උද්‍ය ව්‍යාන දර්ශන ඥානය. මේක තමයි පළමුවෙන්ම ඇති කරගන්න ඕන ඥානය මෙතනින් එහාට යනවා. මේ ඥානය නැතුව මෙතනින් එහාට යන්න බෑ. මොකද ඊතුරු ඥාන අට සඳහා මේ ඥානය නියත වශයෙන්ම උපකාර වෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ උද්‍යව්‍යාන දර්ශන ඥානය කියන එක ඉස්සෙල්ලාම ගත්තේ. දැන් එනකොට ආශ්‍රව අර ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් අඩු කාලයක් තුළ ඇතිව නැති වෙනවද නැද්ද? මොකද සිතේ ආශ්‍රම කියන්නේ. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන්නේ හැබැයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා. ඒතර අවිද්‍යාව උපකාරයෙන් උපන් ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක් අවිද්‍යාව. ස්ථීරව පවතින එකක් නෙමෙයි අපේ සිත තුළ විද්‍යාව කියන්නේ. ප්‍රත්‍යයෙන් උපදින ධර්මයක්. තේරුණාද දැන්? ක්‍රමක්‍රම ගැඹුරට යන්නේ. තේරුම් ගන්න පුළුවන්. එතකොට ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් වුණාට අවිද්‍යාව අවිද්‍යාව ශරණයෙන් ප්‍රත්‍ය ධර්මයක්. අයුපකාර ධර්මයක්. මොකටද? ආශ්‍රව වලටම. ඒ අවිද්‍යාව තියෙන හින්දා ආශ්‍රව තියෙන්නේ. නැද්ද? දැන් තේරෙනවද? ඒතර අවිද්‍යාව ඇති වෙලා නැති වෙන්න කොච්චර කාලයක් යනවද? අවිද්‍යාව කියන්නේ සිත තුළ උපදින ස්වභාවයක්. සිත හැසිරෙන ස්වභාවයයි. සිත ගන්න ස්වභාවයයි. ඒතර ඒ ඇති වෙලා නැති වෙන්න අවිද්‍යාව කියන නාම ධර්මය සිත තුළ ඇති වෙලා නැති වෙන්න ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටතර අඩු කාලයයි. එයා ප්‍රත්‍ය වෙනවා එතකොට ප්‍රත්‍යෝපන්න ධර්මය අශ්‍රව. තේරුණා නේද? උපකාරයෙන් උපන් ධර්මයක් ආශ්‍රව. මොන උපකාරයෙන්? අවිද්‍යාව උපකාරයෙන්. මේ ධර්මතා දෙක ඕනෝන්ට ප්‍රත්‍යයයි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ආශ්‍රව කියන්නේ තණ්හාව. හොඳට තේරුම් ගන්න. චන්දරාගය කාමච්ඡන්දය, චන්දරාගය, ඇලීම, ආසාව, කැමැත්ත, ඕනකම මේ සෑම වචනයකින්ම හඳුන්වන්නේ මේ තෘෂ්ණාව ගැන. අවිද්‍යාවයි තණ්හාවයි එකට අත්වැල් බැඳගත්ත ධර්මතාව දෙකක්. කෙනෙකුට අවිද්‍යාව නැත්තම් යාර චන්දරාගය හෝ තෘෂ්ණාව නැහැ. කෙනෙකුට චන්දරාගය හෝ තෘෂ්ණාව නැත්තම් යාට අවිද්‍යාවක් නැහැ. එහෙනම් අවිද්‍යාව ආශ්‍රවයන්ගේ ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට හටගත්තට සැනෙන් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා ආශ්‍රව වලට. ආශ්‍රව ප්‍රත්‍යෝපන්න ධර්මයක් එතකොට. අවිද්‍යාව ප්‍රත්‍ය ධර්මයි. මුලින්ම ආශ්‍රව ප්‍රත්‍ය ධර්මයයි අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්මයයි. චතුරාර්ය සත්‍යයේදී තථාගතයන් වහන්සේ සමුදාය සත්‍ය හැටියට මොකද්ද පෙන්වන්නේ? තෘෂ්ණාව. තෘෂ්ණාවනේ පෙන්වන්නේ. දුක්ඛාරය සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය. ඒකට තෘෂ්ණාව කියන්නේ චන්දරාගය. එහෙම නැත්නම් ආශ්‍රව. දැන් අපි මේ මුලින්ම තමයි පටන් ගන්න. උදේවැ තේරුම් ගන්න මුලින්ම පටන් ගන්න. දැන් මේ ධර්මතාවික ඕනොන්ට ප්‍රත්‍යද නැද්ද? කොච්චර කාලෙකින්ද? චිතක්ෂණ දෙකයි. ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තුල ආශ්‍රව කියන සිතුවිල්ලත් ඇති වෙලා නැති වෙනවා. හැබැයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. ඒ ආශ්‍රවයන් ප්‍රත්‍යයෙන් උපන්න අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්මයක් ශ්‍රණයෙන් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. ආශ්‍රව නැති ප්‍රත්‍යෝපන්න ධර්මයට. ඒකෝර ආශ්‍රවත් උදේ තියෙනවා වැය තියෙනවා. උදේ කියන්නේ හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා. ආශ්‍රවක් තියෙනවා උදයක් තියෙනවා හට ගැනීමක් තියෙනවා වැයක් තියෙනවා. මේ දන්නා නුවණ උදේ වැය ඥානයයි. දැන් තේරෙනවා. ගැඹුරුයි. ගැඹුරු බව පේන්නේ මේ පවතින බව පේනවා. ඒකයි මේ සිතේ පවතින බව පේනවා. ඒකයි ගැඹුරු බව ගැඹුරුයි කියලා හිතන්නේ. ওই කරුණු ටික ක්‍රියාත්මක වෙන්න මෙන්න මේ ධර්මතා පස්ස වේදනා සංඥා චේතනා හා සිත කියන කරුණු පහක් තියෙනවා. පස්ස කියන්නේ ස්පර්ශය. වස්තුවකට ඇහෙන් දැකපු වස්තුවකට සිත ඇලෙන්නේ ඒක සිතට ඇහැට ස්පර්ශ වුන නිසා. නැද්ද? පස්ස. ඒකේ අලංකාරය, ඒකේ සුබ බව, ඒකේ හොඳ බව, ඒකේ දැකුම් කළු බව මනසින් විඳිනවා වේදනාව. හැබැයි ස්පර්ශයට යන්නේ සුපිරලම් ගන්න තරම් කාලේ කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයකින් තමයි ස්පර්ශය ඇති වෙන්නේ තියෙන්නේ. ඒ ඒ ධර්මයතාවය ඇතිව නැති වෙනවා ශනේ. ඒකම විඳීමයිනවනේ. ඒකත් ස්පෙල්ලම් ගන්න ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් අඩු කාලයක් තුළ ඒකත් ඇති වෙන කියනවා. ඒතර ස්පර්ශයේ තියනද උදයක් ඔය? අරූප ස්පර්ශ නැහැද? නැත්නම් විඳින්න බෑ නේද? ඒතර ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒක චිත්තක්ෂණයයි. ඇතිව නැති වෙනවා. ඒතර ඒකම වෙන විඳීම ඇතිව එක චිත්තක්ෂණයකට රැඳෙන්න බෑ. එතකොට වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒ නිසානේ පස්සපච්චය වේදනා කියන්නේ. ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ වේදනාවට. ඒතර වේදනාව ප්‍රත්‍යෝපන්න ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. ස්පර්ශය ප්‍රත්‍ය ධර්මයක්. හැට රූප ස්පර්ශ වුණා. ඒතර ප්‍රත්‍ය ධර්මයක්. වේදනාව ප්‍රත්‍යෝපන්න ධර්මයක්. හැබැයි ඒ වේදනාව නැමැති සිතුවිල්ල, ඒ විදීම නැමැති සිතුවිල්ල ශණයෙන් ආයි ප්‍රත්‍ය ධර්මයක්, උපකාර ධර්මයක්. මොකටද? හඳුනා ගන්න. විදීම නිසා හඳුනනවා. ඒක දැක්ක, දැක්ක ගමන් යම් විදීමක් ඇති වුණා. ඒ විදීම හොඳද නැද්ද කියලා හඳුනාගත්තා. ඒකම සිත එතන ඇලෙනවා. චේතනා. දැන් ඒකට සංඥාව වේදනාවගේ උපකාරයෙන් උපන්නේ. මේක ස්පර්ශ ප්‍රත්‍ය ස්පර්ශය තමයි මූලික වුනේ. ඒතකොට වේදනාවට රැඳෙන්න බෑ. එයාට රැඳෙන්න පුළුවන් උනොත් අර තප් ඇසපෙල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ඇතිව නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ සංඥාවට ප්‍රත්‍ය වෙලා. ඒතකොට සංඥාව ප්‍රත්‍යෝපන්න ධර්මයක්. උපකාරයෙන් උපත් ධර්මයක්. හැබැයි එයාට රැඳෙන්න බෑ. එයා සිතේ ඇති වෙන ස්වභාවය. ඒතර ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට විඳීමේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට සංඥාව හටගත්තට සංඥාසනේ ප්‍රත්‍ය ධර්මයක්, උපකාර ධර්මයක්. මොකටද? අර සිත අතන අලවන්න. හඳුනාගත්ත හින්දා නැලෙන්නේ. ස්පර්ශ වුණෙත් නැත්නම් වින්දෙත් නැත්නම් හඳුනාගත්තේ නැත්නම් ඇලෙනවද? සිතේ දන ඇලෙන්නේ. ඇයි ඒක දැක්කේ නැහැ? දැකීම හින්දානේ සිද්ධ සිද්ධ වෙන්නේ. නමුත් අපි ගන්න දැකීම කියලානේ. දැකීමක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මේ ගලාගෙන යාමක් මෙතන කියන්නේ සම්තතිය කියලා. සිදුවීමක් මෙතන තියෙන්නේ. ඒතකොට සිතේ තන ඇලෙනවා. ඇලෙනවා කියවත් චේතනා කියලා. ඇලුණාද චේතනා? චේතනා කියන්නේ කර්මය. සිත. ඒතකොට සිතේ ප්‍රවෘතිය. සිතේ පැවැත්ම. නැත්තම් සිතට පවතින්න බෑ. ඒතර චේතනාව ඇලෙන සිතටත් ආයශක චිත්තක්ෂණයයි. ඒ කියන්නේ ඇසපිරලම් ගන්න තරම් කාලේ කෝටියකට බෙදුවොත් ඊටත් වඩා අඩු කාලයක් ඇති වෙන්නේ කියලා. හැබැයි නැති වෙන්නේ සිතේ ප්‍රවෘතියට සිතේ පැවැත්මට ප්‍රත්‍ය වෙලා. එහෙනම් මේ සෑම ධර්මයක්ම වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් ඇතිව නැති වෙනවද නැද්ද? දැන් ඔක් කොහොමද බලන්නේ? මේකට කිව්වා සතිපට්ඨාන කියලා. සීය පිටවන්න බලන්න ඕන. යෝනිසෝ මනසිකාරය ගන්න. සති සම්පජන්‍ය ගන්න. නැත්තම් බලන්න බෑ. උද්‍යවයක් කවදාවත් ඇති වෙන්නේ. ඇයි? ගලාගෙන යamak නෙපේ. දැක්කා දැක්කම තන අර පස්ස වේදනා සංඥා චේතනා ඔක්කොම ඇති වෙලා සිතේ ප්‍රවෘත්තියටත් ඉඩ දීලා ඉතින් පවතිනවා. තේරෙයිද? එතකොට අර ස්පර්ශය කියන එක ඇතිව නැති වෙනවද නැද්ද? නෑ එතකොට බොහොමත්ම තන්පත් සිතක් ඕනද නැද්ද මේක බලන්න. හොඳට කල්පනා කරලා බලන්න. ඊටාම තන්පත් වූ සිතක් ඕනේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මහණෙනි මගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා නෙමෙයි. අදි සීල අදි සමාධි අදි ප්‍රඥා. දැන් මෙතන අදි සමාධියක් ඕනද නැද්ද මේක දකින්න මේ නිවැරදි විදිහට දකින්න. අදි සමාධියක් ඕනේ. අදි කියන්නේ සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය, තන්පත් බව, නොසෙල්ලෙන බව. ඒ අරමුණේ හොඳට රඳ වීමේ හැකියාව. ඒකට තමයි සමාධිය කියන්නේ. ඒකට ඒ සමාධියත් අදි සමාධියක් ඕනද නැද්ද? අදි සමාධියක් ඕනේ. ඒතර හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. හරිද? එහෙනම් මේක කොහොමද බලන්නේ? දැන් අපි අනුපිළිවෙලින් ආවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි දැන් පහු කරන් ඇවිල්ලා ඉන්නේ අපි. ඒ කියන්නේ හේතුඵල අපි කාංකා විතරණ විසුද්ධියේදී දේශනා ගණනාවකෙන් පැහැදිලි කරා. දැන් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ දැන් අපට ඕනේ මේ උද්‍යම් ව්‍යා ඥාන උපදවා ගන්න. මේක ඕනේ. මේක හොඳටම උපදවන්න ඕනේ. හරියටම උපදවා ගන්න ඕනේ. නැත්නම් ඉදිරි ඥාන උපදින්නේ නැහැ. උපදවන්න බෑ. ඒතර ඉදිරි ඥාන උපදිවුවේ නැත්නම් ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. සංස්කාර උපේක්ෂා ඥානය, සත්‍ය අනුලෝම ඥානය, පටිසං පටිසංකා ඥානයෙන් කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියන එකයි. දැන් පැහැදිලිද එතකොට? එහෙනම් මේ සන්තතිය නිසා නේද මේක වෙහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පැවැත්මක් පෙන්වනවා නේද? ඒක තමයි මුලාව. ඒකට තමයි මෝහය කිව්වේ. පැවැත්මක් අරගෙන තියෙන අපි මනසින්. පැවැත්මක් හදාගෙන තියෙනවා. පවතින දෙයක් තියෙනවා කියලා. පවතින දෙයක් තියනද? මොහතක පැවතීම දෙයක් තියනවද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාර අනිච්චා. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. කිසිම ධර්මතාවයක් නැහැ නිට්ටය කියලා ගන්න. දැන් අනිත්‍ය ලක්ෂණය තියෙනවා අනිත්‍ය තියෙනවා. තේරෙනද? දැන් අපි ගන්න තවත් මෙහෙම. දැන් ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්මයක් වුණාට අවිද්‍යාව සනේම් ප්‍රත්‍ය ධර්මයක් අර සංස්කාරවලට. තේරෙනවද කියන්නේ? ඒ අවිද්‍යාව නිසානේ සංස්කාර හදන්නේ. අර ස්පර්ශය, විඳීම හඳුනා ගැනීම සිත බලවත් වීම චේතනා හැවත් සංස්කාරයි. ඒතර සිතේ ප්‍රවෘත්ති. ඒතර කුසල සංස්කාර කුසල සංස්කාර කුසල සිතුවිලි අකුසල සිතුවිලි අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතනදී මම චතුරාරි සත්‍යයක් පෙන්නනවා. මෙන්න බලන්න මේ චතුරාරි සත්‍යය. මේ තුළම තියෙන චතුරාරි සත්‍යය. එතන මේ තේරුම් ගන්න බෑ කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරා නම් එතනින් එහාට ගැටලුවක් නෑ. ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර හටගත්තට දාස වලට ප්‍රත්‍යයයි. මේ සංස්කාර වලට අප්‍රත්‍යයයි. ඒතර සංස්කාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව උපකාරයෙන් සංස්කාර හටගත්තට කුසල චේතනා කුසල අකුසල චේතනා කුසල සංස්කාර කුසල සංස්කාර කුසල සිතුවිලි අකුසල සිතුවිලි දෙකනේ සංස්කාර කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්චාභි සංකාර. ඒකට අවිද්‍යාව හේතුවෙන් හටගන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර ප්‍රත්‍යෝපන්න ධර්මයක් වුණාට එක චිතක්ෂණයක් තුළ ප්‍රත්‍ය ධර්මයක්. එක චිතක්ෂණයක් තුළ ප්‍රත්‍ය ධර්මයක්. මොකටද? ප්‍රතිසන්දි විඥාණයට. ඒ නිසා සතාගතයන් වහන්සේ පෙන්වනවා සංකාරපච්චය විඥානයි. ප්‍රතිසන්දි විඥාණයට. ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? සංස්කාරය. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, අනිච්චවි සංකාර. පුඤ්ඤාවි සංකාර කිව්වේ පින්, අපුඤ්ඤාවි සංකාර කිව්වේ පව්, අනිච්චවි සංකාර කිව්වේ අරූපාවචර ධානය. දැන් මේ කර්ම තුනනේ ක්‍රියාත්මක වෙන්නේ සිත තුළ. දැන් ඒතොර සංස්කාර කියන ධර්මතාවයනොත් ඇතිව නැති වෙනවද නැද්ද? පින්සිතුවිලිත් ඇතිව නැති වෙනවද නැද්ද? පෞසිතුවිලිත් ඇතිව නැති වෙනවද නැද්ද? කොච්චර කාලෙකින්? ඇසපිල්ලම් ගන්න තරම් කාලෙක කෝටිකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලෙක. ඇතිව නැති වෙනවා. හැබැයි ප්‍රත්‍යේ ප්‍රත්‍යයෙන් හටගත්තා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි. ඒ කියන්නේ මේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලාගෙන්. අහනවා මහණෙනි. නොබලා මේ සත්‍යයගේ විනාශයක් කියනවාද එහෙම නැත්නම් අවිනාශයක් කියනවාද? ඒ කියන්නේ මේ සත්‍යය විනාශ වෙනවා කියනවාද එහෙම නැත්නම් විනාශ වෙන්නේ නැහැ කියනවාද? දැන් කොහොමද උත්තර දෙන්නේ? විනාශ වෙනවා කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. ඒ කියන්නේ මේ භවයෙන් ඉවරයි. මේකනේ විනාශ වෙනවා කියන්නේ. එහෙනම් මේ ඉන්න සියලුම සත්වෝ විනාශ වෙනවා නම් මේ භවයෙන් ඉවරයි. එතනින් එහාට භවයක් නැහැ. කව විනාශ. එතකොට විනාශයක් කියනවා. එහෙම නැත්නම් අවිනාශයක් කියනවා. විනාශ වෙන්නේ නැහැ. දැන් විනාශ වෙන්නේ නැද්ද? විනාශ වෙන්නේ නැහැ කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. විනාශ වෙන්නේ නැහැ කියන්නේ වර්තමාන භවයෙන් තවත් භවයකට යනවා කියන එක. ඒ භවයෙන් තවත් භවයකට යනවා කියන එක. එතකොට ආත්ම දිට්ඨියට වැටෙනවා. සාස්වත දිට්ඨියට වැටෙනවා. මහණෙනි මම ওই දෙකම ප්‍රතික්ෂේප කරනවා. මම විනාශයක් කියන්නේත් නෑ සත්‍යයගේ අවිනාශයක් කියන්නේත් නෑ. විනාශ වෙන්නේ නෑ කියන්නේත් නෑ. මහණෙනි මේ ප්‍රත්‍යයෙන් මේ ප්‍රත්‍යෝපන්න ධර්මයක් තියෙනවා. නැද්ද? මේ ප්‍රත්‍යයෙන් මේ උපකාරයෙන් මේ උපකාරයෙන් උපදින ධර්මතාවයක් තියෙනවා. එතකොට විනාශයක් කියනවද අවිනාශයක් කියනවද? දෙකම කියන්න බෑ. පැහැදිලිද කියන එක. ඒකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. දැන් හරිද? එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. ප්‍රත්‍යයෙන් උපදින්නේ. ප්‍රත්‍යා ප්‍රත්‍යෝපන්න ධර්මය. එතකොට ප්‍රත්‍ය ධර්මයට උපකාර ධර්මයට උපරිම චිතක්ෂණ 17ක් රූපයකට නාමයට එක චිතක්ෂණේ හිත ඇදී රැඳෙන්න පුළුවන් දෙයක් මේ ලෝකේනේ. එහෙනම් ප්‍රත්‍යයෙන් උපදින ධර්මය හා ප්‍රත්‍යෝපන්න ධර්මය. දැන් විඥාණය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද නැද්ද? ඒක ඒව හොඳට තේරුම් ගන්න පුළුවන් සරලව තේරුම් ගන්න පුළුවන් ඇසයි රූපයයි නිසා සිතක් හැදෙන්නේ. අප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න නෙමෙයිද? ආ? ඇසයි රූපයයි මුණ ගැහුනේ නැත්තම් ඒ දැකීමේ සිත හැදෙයිද ලෝකේ කාටවත් හදන්න පුළුවන්ද? හදන්න බෑ. ඒතර ප්‍රත්‍ය ඇසයි රූපයයි ඒ උපකාරයෙන් උපන් ධර්මය රූප පිළිබඳව දැක ගැනීමේ සිතයි. මේ බොහොම සරලව ගත්තේ. කනයි ශබ්දයයි ප්‍රත්‍ය ධර්මයයි ඒ ප්‍රත්‍යෝපන්න ධර්මය ඒ පිළිබඳව දැනගත්ත සිතයි. උපකාරයෙන් උපන්. එතකොට සෝත විඥානේ හෙවත් ඒ සද්දය පිළිබඳව දැනගැනීමේ සිට ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද නැද්ද? ඒ කියන්නේ කණයි ශබ්දයේ උපකාරයෙන් නෙමෙයි දෙක උපන්නේ. ඒ වගේම තමයි සංකාරපච්ච විඥාන. සංස්කාර ප්‍රත්‍යයයි අපි පෙර භවයේ කුසල අකුසල කර්ම දෙකක් කළා අපි. ඒක ප්‍රතිඵලනේ දැන් භුක්ති විඳින්නේ. පින්වල කරගත්ත හොඳ යහපත් කුසල සිතුවිල්ල ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳිනවා සුවසේ ජීවත් වෙන යම් වෙලාවක් යම් කාලයක් යම් අවස්ථාවක්. හැබැයි ඔය කට්ටිය අපල කියලා හිකුත් දාගෙන කියනවා. ඒ මොනවාද? පෙර භවයේ කරගත් අකුසල කර්මවල ප්‍රතිඵලත් පස්සේ ඒ වෙලාවට ඇති වෙනවා අපේ සිතේ නොසන්සුන් ගතිය. අකමැති ගතිය. අනිෂ්ඨාරාමන අරමුණු ඉතු වෙන්නේ. එහෙම එනවද නැද්ද? ඒ එන්නේ අර පෙර භවයේ කරගත් අකුසල කර්මවල ප්‍රතිඵල. කුසල කර්මයේ ප්‍රතිඵලත් භුක්ති විඳිනවා සුවසේ ජීවත් වෙන අවස්ථා තියෙනවා. එහෙනම් පින්පව් නෙමෙයිද වර්තමාන භවයට අරන් ආවේ. එහෙනම් සංස්කාර කියන ධර්මතාවයන් ප්‍රත්‍ය උනාද නැද්ද ප්‍රතිසන්දි විඥාණයට? ඒතර ප්‍රතිසන්දි විඥාණය ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ප්‍රත්‍ය ධර්ම සංස්කාර. ඒතර සංස්කාර තුල තියෙනවද උදේව ඇතිව නැති වෙනවද? කොච්චර කාලෙකින්? ඇසි පිල්ලම් ගන්න තරම් කාලෙක කෝටියට බෙදුවත් ඊටත් වඩා අඩු කාලෙ. ඇතිව නැති වෙනවා. ඒන් උපන් ධර්මයක්. ඒ ඒක උපකාර කරගෙන උපන් ධර්මයක් තමයි ප්‍රතිසන්දි විඥානය. හැබැයි ප්‍රතිසන්දි විඥානය සනේ ප්‍රත්‍ය ධර්මයක්. උපකාරයෙන් උපන්න ධර්මයක් වුණාට ප්‍රත්‍යඋපන්න ධර්මයක් වුණාට ප්‍රතිසන්දි විඥාණය නැවත ශනේ ප්‍රත්‍ය ධර්මය උපකාර ධර්මයක් මොකටද නාම රූප දෙකේ වැඩිවීමට ඒ නිසා විඥාන පත්‍ය නාම රූපං හරිද තොර නාම රූප වලට රැඳෙන්න බෑ එයා ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක් වුණාට එයත් ශනේන් ආයි ප්‍රත්‍ය ධර්මයක් මොකටද? ආයතන හයක් පහල කරන්න හදන්න. නැද්ද? ආයතන හයක් පහල කරන්න. ඒ ආයතන හය පහල වෙලා ඒතකොට නාම රූප දෙකම නෙමෙයිද ප්‍රත්‍ය වුනේ? අර ගර්භාෂයේ කලලේ ඒකට ප්‍රත්‍ය වුනේ ප්‍රතිසන්දි බැසගත්ත විඥාණය නෙමෙයි. දැන් ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න ධර්මයන්. කොච්චර කාලයක් තුල? ඇස්පිරලංගහන තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊට පෙර අඩු කාලේ. උදය මෙය. ඒ පිළිබඳව නිවැරදිව දැනගන්නා වූ නුවණ ඥානයයි. උද්‍යවය ඥානයයි. මේක ඉස්සෙල්ලා ඇති කරගන්න. එහෙනම් අපි හොඳට අවධානයෙන්, හොඳ සිහියෙන්, හොඳ කල්පනාවෙන් හිටියොත් මේ ස්වභාවය අල්ලගන්න පුළුවන්ද බැරිද? ඇයි අපි ඒක කරන්නේ නැත්තේ? අපි මෙච්චර කාලයක් ආවේ අර සම්පතිය තුල. පැවැත්ම. පැවැත්මමයි හොයන්නේ. ප්‍රවෘත්තියමයි හොයන්නේ. පැවැත්මමයි හොයන්නේ. දැන් ශණයක් මොහතක්වත් පවතින දෙයක් තියෙනවද? මොහතක්වත් පවතින දෙයක් නැහැ එහෙනම් නිත්‍ය දනිච්ච. දැන් එතන තියෙන්නේ නිත්‍යද අනිත්‍යද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එහෙනම් මේ සෑම දෙයක්ම ශණයක් ශණයක් පාසා පෙරලනවද? දැන් පෙරලුවද නැහැ? ඒ චිත්තක්ෂණේ. එසේ පෙළම් ගන්න තරම් කාලේ කෝටියට බෙදුවත් ඉස්සරතල කෙටි කාලේ පෙරළුවා. පෙරළුවේ අපි අකමැති පැත්තටනේ. දුකටනේ පෙරලා තියෙන විපරිණාමයි. පීඩාවක්නේ කරන්නේ. නිරන්තරයෙන්. මේ තමයි දුක්ඛ. දුක්ඛ. හතර දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. දුකයි. සමාජ කැමැත්ත හැටියටද වෙන්නේ. ද ප්‍රත්‍යයට අනුරූපවද වෙන්නේ. ආ. ඒක අනාත්මයි. එහෙනම් හරිද එතකොට? එහෙනම් අනිත්‍ය කියන ධර්මතාවය අනිත්‍යයි කියලා සිතේ සටහනක් දාගන්න බෑ. දර්ශනය තුළ සිතේ සටහන සිතට අනුගත කරගන්න පුළුවන්. සිතේ සටහනක් දාගන්න පුළුවන්. සිතට සාතික කරගන්න පුළුවන්. ඒ කොහොමද? අර ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් ටික හොඳට නුවණින් දැකලා ඒ ප්‍රත්‍යහා ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් හරියටම නුවණින් දැක්කහම අනිත්‍ය කියන එක දකින්නවද නැද්ද? ඇස් දෙක තියාගෙන හිටියත් වෙන ඇස් දෙක අරගෙන හිටියත් වෙනවා. ඒ පේන්නේ ඇතිව නැති වෙන බව. එහෙනම් ඇතිව නැතිවීම තුළ අනිත්‍ය ප්‍රකට වෙනවද? අනිත්‍ය ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න උද්‍යව්‍යහ ඥානය බලවත් වෙනවා. එනගේ ඥානෙ වනේ අපිට ඉදිරියට යන්න. මේක අනිත් එක චුට්ටක් කියනවා. දැන් මම කියව චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් කියනවා කියන්නේ. දැන් මේකට වේගෙන් කියන්න වෙන කාලයත් එක්ක. ආයතන හයක් පහළ වුණානේ. අසකනාසී දිව ශරීරයේ සිට. අයත් තියෙන ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන් නාම රූප ප්‍රත්‍යයෙන්. හැබැයි අසනේ ප්‍රත්‍ය ධර්මයන් ස්පර්ශයට ආයෙ පැන නැත්තම් ස්පර්ශයක් තියෙනවද? නෑ. හැබැයි ආයෙ ප්‍රශ්නයෙන් ප්‍රත්‍ය ධර්මයක් වේදනාව නැමැති ප්‍රත්‍යඋප්පන්න ධර්මයට. ඒක තණ්හාවට ප්‍රත්‍ය ධර්මයක්, තණ්හා උපාදානයට ප්‍රත්‍ය ධර්මයක්, උපාදානයේ කර්ම භවයට ප්‍රත්‍ය ධර්මයක්. ඒක අනිදේශනාවේ තමයි කියන්නේ වෙන්නේ කාලේ. හරිසන්. කර්ම භවයේ උපත්ති භවයට ප්‍රත්‍යයි, උපත්ති භවය ජාතියට ප්‍රත්‍යයි. පහල කරන්නේ. පහල කිරීම ප්‍රත්‍ය මොකටද? ආ. ඒක මොකක්ද? දුක. නේද? දැන් එතකොට අපි මේ චතුරාර්ය සත්‍යය කියන්නේ. දැන් ඒක දුකයි කියලා පිළිගන්නවා. ජරා, මරණ, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස් පිළිගන්නවා. ඒක ආර්ය සත්‍යයක්. පිළිගන්නවා. සත්‍යයෙන් පිළිගන්නේ. ඇත්තින්ද නේ පිළිගන්නේ. ආශ්‍රව කිව්වේ මොකක්ද? තණ්හාව. ඒ සමුදාය සත්‍යය. හරිද එතකොට? ඒකට දැන් මේ පළවෙනි ඥානයේ මාර්ගයෙන් අපි මොකද්ද දැන් කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා එන සමුදයයි කරන්න. හේතුව? එතකොට අර දුක් කියන ටික වැටෙනවද? වැටෙනවා. එයි ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යය අවිද්‍යාව ආශ්‍රවට ප්‍රත්‍යය. ඒතර ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව තෘෂ්ණාව නැත්තම් ඒක නිවනනේ. ඒ නිවීමනේ. පැහැදිලිද? දැන් කොහමද ආවේ? අදි සීල අදි සමාධි අදි ප්‍රඥාව. මොකක්ද මේ මග? ආ. ඒ තමයි අෂ්ටාංගික මාර්ගය. හරිද එතකොට? දැන් ධර්ම දේශනාව අවසන් කරනවා.